බොහොම පිං පින්වත් නාමයෙන්ද මම දෙවෙනි ප්‍රශ්නේ ආන්නම් ඒක අද අපේ දේශනාවට සම්බන්ධයි දැන් මට තේරුණ විදිය මේ හරිද කියන එකයි මට විශේෂයෙන් දැනගන්න ඕනේ මේ වේදනාව ප්‍රකට වෙච්ච ආරම්මන රතේට අනුව තමා වේදනාව ඒ අරමුණු රතේ විඳින්මින් හටගන්නේ එතකොට අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් වේදනාව දුක්ඛතාවගත වේදනාවක් වුණා කියලා. එතකොට මේ සංඥාව, ලෝභය, ద్వේෂය, දෘෂ්ටිය කියන චෛතසිකත් අනිවාර්යයෙන්ම දුක්ඛතාවගත වෙන්නේ නැහැ. මේක තීරණය වෙන්නේ මේ මේ මේ මේ මේක විනිශ්චය කරන සිත අනුවයි කියන එක වගේ තමයි මට තේරුනේ. ඔව් එහෙම හරි. එහෙම තේරුම් ගන්න එක හරි. එතකොට ඍජුවම චක්කු විඥාණයෙන්, සෝත විඥාණයෙන්, ගාහන විඥාණයෙන්, જીවහා විඥාණයෙන්, කාය විඥාණයෙන් ගන්න ස්වභාවය තමයි සුඛ දුක්ඛ උපේක්ඛා කියලා විග්‍රහ ඒකට අපි මනසින් දක්වන ප්‍රතික්‍රියාවත් එක්කලා තමයි ඒක සෝමනස්සව ගන්නවද, දෝමනස්සව ගන්නවද, උපේක්ඛා සහගත ගන්නවද? ඒ කියන්නේ දිට්ඨියක් ඇති කර ගන්නවද, ලෝභයක් ඇති කර ගන්නවද, ද්වේෂයක් ඇති. ඒව ඔක්කොම තීරණය වෙන්නේ ඒ පිළිබඳව ඇති කරගන්න තීරණ මතයි. පින්වත් ස්වාමීන් වහන්සේ හැබැයි ඉතින් මට තේරෙන විදිහට මේ වේදනාව කියන චෛතසිකය ආවට පස්සේ ඒක ගැන විනිශ්චය කරන්න නම් ඊටාම මනවින් පුහුණු කරපු සිතක් තිබිය යුතුයි වගේ කියලා තමයි මට හිතෙන්නේ. කොහොම ඒ නිසා තමයි බුදුහාරු දේශනා කරන්නේ ඒකායනෝ මග්ගෝ එකම මාර්ගයේ සිහිය පිහිටවගෙන සිහිය පිහිටවා ගන්න නැතුව සම්පජාඤ්ඤය නැතුව වීරිය නැතුව මේ වැඩේ කරන්න බෑ. නිසා ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කරුණු තුන තමයි මේ මේ පුහුණුවේ මූලික ශක්තිය. ඒ ඒ ටික තීව්‍ර කරගන්න නැතුව ඉතින් මේවා නිකන් අපට දැනුම් මාත්‍රයක් පමණයි. ඒතකොට සුතමේ ඥානයක් හැටියට පුහුණු කරන්න පුළුවන්. චින්තාමේ ඥානයක් හැටියට පුහුණු කරන්න පුළුවන්. මේ කියන කතාව භාවනාමේ ඥානයක් හැටියට ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්න සිහිය, ප්‍රඥා, වීර්ය ඒ මට්ටමට වඩා වැඩි දියුණු කරගන්න. බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ. දරුවන් තරණයි.